තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අති ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ප්‍රමුඛ සත්‍හා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් හැම දිනම දැන් සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් බිඳක් ශ්‍රවණය කරන්ට එනිසා හැම දිනාම කය එක තැනක තියනවා වගේ සිතත් එක්තැන් කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම හොඳින් බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වතුනි මේ හිමක් කොනක් පරක් තෙරක් නැති අනෝරාගෝ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් අපි හැමදෙනාම බොහෝ කාලයක් ආපු අය ඇවිද්දාය නමුත් භවයෙන් වැහිලා නිසා ඒ අතීතය අපිට පෙනෙන්නේ නැහැ නමුත් නොපෙනුනත් මේ සසර ස්වභාවය ඒතරම් සුභජනක නොවන නිසා දුක් සහගත නිසායි ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අතීතයේදීත් ඒ එකම ශාසනයක්වත් අපි ආදරෙන් ඇසුරු නොකළ නිසා ඇසුරු කරන්ට නොලැබුණු නිසා තාම මේ සංසාර ගමන අපි ඒ මේ අත දුවන සැරිසර නැත්තු වෙලා ඉන්නවා. පින්වත්තුනි නොපෙනෙන අතීතය පැත්තකින් තබන්න තවම නූපන්න අනාගතයත් පැත්තකින් තබන්න තමන්ගේ මේ ජීවිතයට තමන්ගේ සිහිය නුවණ යොමු කරලා බලන්න. මහා සාගරේ ජලය තියෙනවා. එක තැනකින් වතුර දෝතක් අරගෙන ජීවුවාම අපිට තේරෙනවා වතුර ලුණු රහයි කියලා. ඒ එක වතුර දූත අපිට මිම්මක් වෙනවා අනන්ත අපරිමාණ ජල සාගරයම මැනගන්න ඔක්කොම වතුර ලුණු රහයි කියලා. ආපහු තව තව තැන් වලින් බීලා බලන්න ඕනේ. ඒ වගේ නුවණක් තියෙන කෙනෙකුට එක ජීවිතයක් ඇති අනන්ත පරිමාණ සංසාර සාගරයෙන්ම මැනගන්න ඊට පස්සේ අතීත අනාගත කියලා අමුතෙන් හිතන්න ඕනේ ඒ නිසා අද දවස මේ ජීවිතේට සිහිය නොවන යොමු කළා බලන්න. ඉපදුණු හැම කෙනෙකුටම අම්මෙක් තාත්තෙක් හිටියා ඉන්නවා නම් සහෝදර සහෝදරවරු ඥාති හිතයිසින් යාළු මිත්‍රයෝ හිටියනම් ඉන්නවා නම් ඒ ඉන්න බව ඇත්තක්. මේ මිනිස්සු අපි කවුරුත් ඕපපාතිකව ඉපදුනේ නැහනේ. එතකොට ඒ හැම කෙනෙකුගේම දෙමව්පියෝ ගුරුවරු සහෝදරයෝ ඥාති හිතයිසින් ඉන්නවනම් ඒ අයගෙන් අපි වෙන් වෙලා හෝ අපෙන් ඒ අය වෙන් වෙලා දුක් විඳින්න වෙන දවසක් එනවමයි එක්කෝ ඇවිල්ලා ඇති එක්කෝ එනවා අපි උපදින හැම ජීවිතයකම මේ කතාව මේ විදිහටමයි ඒ හැම තැනකම මේ විදිහටමයි අපේ සිත් ඒ අරමුණු එක්ක බැඳෙන්නේ අද පින්වතුන් පින්වතුන්ගේ අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට දුව දරුවන්ට මොනතරම් ආදරේද මොනතරම් සෙනෙහසද ඒ අය අසනීප වුණොත් ලෙඩ හැදුනොත් මැරුණොත් ඔයගලගේ ජීවිතවලට දුක වෙනව නේද එනවා පින්වතුනි උපදින හැම තැනකම මේ සිත අරමුණු වල බැඳෙන්නේ මේ විදිහටමයි. ඒ නිසා ඒ හැම තැනකින්ම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය එනවමයි. ගෙවුණු සසරෙත් ලැබෙන්න තියෙන සසරෙත් ඉන්නකොට ඉන්නවනම් ලෝකේ අපිට උරුම වෙන්නේ මේ වගේ කියනක තේරුම් ගන්න මේ ජීවිතය එක් නිදසුණක්. ඒකත් පැත්තකින් තියන්න. තමන්ගේ ශරීරස්ත ස්වභාවයේ මුල් කාරණාව කරගෙන ඉපදුණු දවස් ඉඳලා මේ මොහොත දක්වා වෙනකොට මොනතරම් දුක් විඳලා ඇද්ද? කායික දුක් මානසික දුක් එහෙනම් ඒ හැම ජීවිතයකම මේ ස්වභාවය උරුමයි එකක් පැත්තකින් තියන්න. ඊට පස්සේ මෙනෙහි කරලා බලන්න අපි හැම කෙනෙක්ම ඉපදුනාට පස්සේ මේ ජීවිතය ජීවත් කරනවා ජීවත් වෙනවා අපි. අපි මේ ජීවත් වෙනවා කියලා කරන්නේ මොකද්ද කියලා බලන්න. හොඳට විමසුවොත් විමර්ශනය කළොත් අපිට හම්බ වෙනවා උත්තර දෙකක් එකක් තමයි හැම කෙනෙක්ම මුළු ජීවිත කාලය පුරාවටම මේ හොයන්නේ දුක තමන්ගේ ජීවිතයෙන් අයින් කරගන්න සැප සතුට දෙක තමන්ගේ ජීවිතයට ලං කරගන්න ක්‍රමයක් හැම කෙනෙක්ම උත්සාහවත් වෙලා තියෙන උත්සාහවත් වෙන්නේ නොඑක් විදිහට තමන්ගේ ජීවිතය සැපවත් කරගන්න තමන්ගේ ජීවිතයෙන් දුක් අයින් කරගන්න නමුත් අවාසනාවන්ත කාරණාව ලෝකෙ තුල හැම කෙනෙකුටම මුළු ජීවිත කාලය පුරාවටම යමක් සඳහා නම් උත්සාහවත් උනේ නොලැබිලා තියෙන ඒ ටිකමයි. හැම කෙනෙකුටම නොලැබුණෙත් මොකක්ද? සැප සතුට දෙකෙන් පිරිච්ච දුක සම්පූර්ණයෙන් අයින් වෙච්ච ජීවිතයක් ලබා ගන්න නොහැකි වීම. නමුත් ලෝකෙ තුල මෙච්චර උත්සාහවත් වෙලා දුක අයින් කරගන්න බැරි වුණා සැප සතුට ළඟා කරගන්න බැරි වුණා නමුත් මේ මෝඩකම අපේ අතහැරෙන්නේ නැහැ. හරියට අර මල් කාපු නරියට වගේ. ඒ කතාව දන්නවද? එක නරියෙක් බඩගිනි වෙලා කෑමක් හොයාගෙන කැලේකට ගියා. කෑම හොයාගෙන යනකොට ඈත තියා දැක්කා රතු පාටට මස් වැදලි එල්ලිලා තියෙන ගහ නරියට හරි සතුටුයි. හරි ඉක්මනට මස් තියෙන ගහ ගාවට දිව්වා. ලං වෙනකොට දැක්ක ගහේ උඩ නෙමෙයි ගහේ යටත් මස් වැටිලා තියෙනවා. ඉක්මනට කිව්වා. ගිහිල්ලා බිම තියෙන මස් කියන සංඥාවෙන් හඳුනාගත්ත ඒ අරමුණක් දෙක කපල බැලුව මස් නෙමෙයි. එතකොටම ගහෙන් එකක් දෙකක් වැටුණා. වැටෙනේවටක් ගල හපල බැලුවා ඒකත් මස් නෙමෙයි. මොකටද මේ නරිය රැවටලා තින්නේ? එරබුදු මල් පිපිච්ච ගහකට. එරබුදු මල් වලට. දැන් ගහ යට තිබුණේ වහපල බැලුවා එක මස් නෙමෙයි. ඒ වෙලාවෙම බලාගෙන ඉද්දිම වැටුණ වැටෙනේවත් මස් නෙමෙයි. ගහ යට තිබුණේවත් වැටිච්චේවත් මේ දෙකේම අත්දැකීමක් ගන්න බැරි මේ මෝඩ නරියා හිතනවලු මෙහෙම. ගහ යට තිබිච්ච දේ මස් නොවුනට ගහෙන් වැටුණු දේ මස් නොවුනට ගහ උඩ තියෙන දේ නම් මස් කියලා බලාගෙන ඉන්නවලු. මස්තිය. ඒ වගේ අපිත් මේ නරිය කරපු වැඩේමයි කරන්නේ. ජීවුණු සැප තියනවා කියලා දුවගෙන ආවා. නමුත් බැලුවාම ජීවුණු අතීතයේ දිහා බැලුවාම ජීවිතේ හැම ලොකු සැපක් නැහැ. සැප විඳින්න උත්සාහවත් වෙච්ච බවක් නම් තියෙනවා. නමුත් සැප වෙලා සැපවත් වෙලා නැහැ. දුක අයින් කරගන්න උත්සාහවත් වෙච්ච බව නම් තියෙනවා දුක අයින් වෙලා නැහැ. ගහ යට තිබුණ ඒවා මස් නෙමෙයි වගේ ගෙවුණු අතීතේ නම් එහෙම සැපක් නැහැ. ගහෙන් වැටෙන ඒවා වගේ දැන් වර්තමානයකත් ජීවිතේ සැප අයින් කරගන්න සැප ලබා ගන්න දුක අයින් කරගන්න හදනවා. නමුත් සැපවත් වෙලා නැහැ දුක අයින් උනේ නැහැ. ගෙවුණු අතීතයත් ඉක්ුත් වෙමින් පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අනාගතයට සයාගෙන ඉන්නවා හෙට දවසේ නම් සියලුම ප්‍රශ්න ගැටලු නැති කළා දුක් නැතුව සැපෙන් ඉන්න පුළුවන් කියලා අනාගතයට සයාගෙන ඉන්නවා හරියට අර නරියා ගහ යට තියෙන දේ මස් නො මස් නොවුනට ගහෙන් වැටුණු දේ මස් නොවුනට ගහ උඩ උඩ තියෙන නම් මස් කියලා බලාගෙන ඉන්නවා වගේ. නමුත් අතීතය කියන දේත් අපේ পায়පාමුලට අනාගතය කියන දේත් අපේ পায়පාමුලට ආපු දවසට මේ වගේම ස්පර්ශයක්මයි වෙන්නේ කියන කාරණාව අපිට හිතා ගන්න බැරි වෙලා. ඉතින් හැමදාම සැප කියන එක අපිට මනෝමය සංකල්පයක් වෙලා ජීවිතේ කවුරුවත් සැප විඳින අය නැහැ. මේ ඔක්කොම සැප හොයන අය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ අරමුණු ගානේ රස්තියාදු වෙවි. අරමුණු හොය හොය මේ ඇවිදින්නේ මොකටද? ජීවිතේට සැප හොයනවා. සැප හොයන කෙනෙක් විනා සැප විඳින කෙනෙක් පෙන්වන්නේ ගෙවල් දොරවල් හදන්නේ යාන වාහන ගන්න මේ එක එක ක්‍රම උපායන් හොයන්නේ මොකටද? සැපවත් වෙන්න ක්‍රම හොයන්නේ ජීවිතයේ සැප පිරලා තියෙන මේ වගේ ක්‍රම හොයන්න ඕනේද අපිට නෑ එතකොට මම මතක් කළේ ලෝකේ අපි හැම කෙනෙක්ම ජීවිතේ පුරාවටම කළේ සැප හොයන එක දුක අයින් කරගන්න උත්සාහවත් වෙන එක නමුත් අපි කාටවත් බැරි වුණා ඒකට හේතුවක් තියෙනවා දුක අයින් කරගන්න හදන අපි දුක ඇති වෙලා තියෙන හේතුව කොතනද කියලා හොයලා නෙමෙයි දුක අයින් කරගන්න හදන්නේ. සැප හොයන්න උත්සාහවත් වෙන අපි සැප ඇතිවෙච්ච හේතුව කොතනද කියලා සැප ඇති කරගන්න කාරණාව මොකක්ද කියලා හොයලා නෙමෙයි ඒක කරන්න හදන්නේ. ඔහේ දුවන්නම් වාලේ දුවන සමාජ රටාවකට එකතු වෙලා ලෝකය අනුකරණය කරමින් දුක අයින් කරන්න සැප හොයන්න උත්සාහවත් වෙනවා ඒකට මාවතක් ගන්නෑ පින්වතුනි හරියට මාවතක් නැතුව ඉලක්කයක් නැතුව ඉලක්කය සපුරා ගන්න මාවතක් නැතුව පාරට බහැලා යන එකට කියනවා හිත හැරුණු අතේ යනවා කියලා ඒ වගේ දුක නැති කරගන්න අද දවසේදී මේ ලෝකය කටයුතු කරන ක්‍රමයක් හරියට හිස හැරුණු අතේ කෙනෙක් යනවා වගේ. ඉතින් මේ ලෝකයාගේ දුක නැති කරගන්න මාවතේ වැරදිකම වැරද්ද දැකපු නිසායි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වුණේ. අනේ මේ ලෝකයේ දුක දන්නේ නැහැ. දුක ඇති වෙන හැටි දන්නෙත් නැහැ. දුක නැති තැන නැත්තම් සැප තියෙන තැන දන්නෙත් නැහැ. ඒ සැප ළඟා කරගන්න යන මාවත දන්නෙත් නැහැ. මෙන්න මේ ටික මම ලෝකෙට පහදලා දෙන්න ඕනේ කියන මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. පහළ වෙලා අපිට දේශනා කළේ හැමදාම අපි හොයපු අපි හොයන ප්‍රශ්නෙට පිළිතුරු අපි නොදන්නවා වුණාට අපි මුළු ජීවිත කාලෙම හෙව්වේ සැප සතුටට ළඟා කරගන්න දුක ජීවිතයට අයින් කරගන්නනේ. අන්නේ කාරණාවමයි බුදුදහමෙන් පෙන්වන්නේ. වෙන මොකුත්ම නෙමෙයි සැප සතුට දෙක තියෙන්නේ කොතනද? ඒකට තියෙන මඟ මොකද්ද? දුක තියෙන්නේ කොතනද? කොහොමද? ඒක අයින් කරන්නේ කොහොමද කියන කාරණාවමයි. ඉතින් ඒ ධර්මතා හතර ඉලක්ක කරගෙන බුදුරජාණන් වහන්සේ ඊට යන ප්‍රතිපදාව පනවනවා. මහණෙනි මේ එකම මගයි. මහණෙනි මේ එකම මගයි මොකද්ද? සත්වයන්ගේ පිරිසිදු බව ඇතිවෙන්නත් හැඩීම් වැළපීම් නැති කරන්නත් ඉක්මවන්නත් දුක් දුම්නස් නැති කරන්නත් ඔන්න දුකේ නැති පැත්ත පෙන්වනවා මාර්ගඵල ලබන්නත් නිවන අවබෝධ කරන්නත් සැප ලැබෙන පැත්ත පෙන්වනවා මෙන්න මේ සතර සතිපට්ඨානයයි දුක අයින් කරන්න සැප ලබා ගන්නත් තියෙන එකම මගයි කියලා ඒකට යන මඟ පෙන්වුවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩනවා නම් එයා බොහෝ කාරණා බොහෝ දේ නොදන්නවා වුණා. අනුක්‍රමයෙන් ටිකෙන් ටික දුක යාගේ ජීවිතයෙන් අයින් වෙලා සැප සතුට දෙක සැනසෙල්ල කියන එක ජීවිතයට ටිකින් ටික ලඟ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ජීවිතයට සාන්තියක් මේ ජීවිතයට රැකවරණයක් ලබා ගන්න ඕනේ නම් හැම කෙනෙක්ම මේ බුදුහාමුදුරන්ගේ වචනය ගැන විශ්වාස තබා ගන්න වෙනවා. මේ සතිපට්ඨානෙ විස්තර කරන්න ඉස්සර වෙලා තවත් කරුණක් මතක මතක් කරන්න ඕනේ. ඒක තමයි පින්වතුනි අපි ගොඩාක් වෙලාවට තීන්දුව తీරන ගන්නේ මේ අවුරුදු 50ට 60ට පෙනෙන අපේ මේ ජීවිතය දිහා බලලා විතරයි. මේ ජීවිතේ පුරාවට දුකක් නැතුව ඉන්න පුළුවන් නම් අපි සෑහීමටපත් වෙනවා. සතුටක් තියෙනවා නම් සෑහීමටපත් වෙනවා. අපිට වෙන දෙයක් අවශ්‍ය නැහැ හොයන්නේ නැහැ. නමුත් මේක මේ අවුරුදු 50 හැටියේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙක්. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට උදේට හරි දවල්ට හරි රැයට හරි දවසක එක වේලක් අපි කන්න දුන්නොත් ඒ මිනිස්යාගේ මුළු ජීවිතේටම අපි යමක් කළා වෙනවද නැහැ නිකම් බත් වේලක් දුන්නා විතරයි ඒ වගේ අනවරාගෝ සංසාරට සාපේක්ෂව එකම ජීවිතයක් දුක් කියන මාත්‍රයක්වත් නොලබා සැපම කියන තැනකින් මුළු ජීවිතේම ජීවත් කළා. හරියට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිහෙකුට එක බත් වේලක් දුන්නා වගේ විතරයි. මේ අවුරුදු 50න් 60න් පස්සේ කවුද තමන්ගේ ජීවිතයට රැකවරණයක් ලබා දෙන්නේ? කවුද ජීවිතයට නිදුක් බව ලබා දෙන්නේ? කිව්වේ හැකිද අපිට හැම ජීවිතයක්ම සුවපත් වෙනවා කියලා? අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසෙකුට එක බත් වේලක් දුන්නා කියලා ඒ බත් වේලෙන් අවුරුදු 100 පුරාවට මින්න කෙනාගේ බඩගින්න නිවිලද තියෙන්නේ නැහැ. ඒ වගේ මේ ජීවිතේ පුරාවටම කෙනෙක් සැපවත් වුණත් ඒ සැපෙන් හිතනවද අනන්ත සංසාරෙම සැපවත් වෙයි කියලා නැහැ. ඒකෙන් මම මතක් කළේ ඕගොල්ලෝ ඉන්න වටපිටාව දුක පැත්තකින් තැබේ වසපවත් නම් ඒ සැපදායක වටපිටාවට බලලා වටපිටාවට තියලා තීරණය කරන්න එපා. මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනවරාග වූ සංසාරට සාපේක්ෂව හිතන කෙනෙකුටයි බලන කෙනෙකුටයි ඒ නිසායි බුදුහාමුදුරන්ගේ කාලේ රජවරු රජකම් අතහැරියා සිටවරු සිටුකම් අතහැරියා මහා ධනවත්තු ඒ ධනෙ අතහැරියා පින්වතුනි ඒ කුමක් නිසාද සදාතනික ජරා මරණ දුකෙන් නිදහස් වෙන මේ ධර්මයේ මහමක් වරදාවා කියන අදහසින් මේ ධර්මය මට අතහැරෙන්න දෙපා මේ తాවකාලික සැපය නිසා සදාතනික සැපය මට නොවර්ධීවා කියන අදහසින් හැම දිනාටම මතක් කරනවා සදාතනික සැපේ ලැබෙන මේ සද්ධර්මය මට නොවර්ධීවා කියන කලන සිතින් හැම දිනාම මේ කරන දේශනාවන් අහන්න කියලා. අපි කතා කරලා බලමු එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර සතිපට්ඨානය ජීවිතයක තියෙන සියලු දුක් අයින් කරන්නත් ජීවිතයකට අවශ්‍ය සියලු යහපත ලබා දෙන්නත් තියෙන එකම මඟ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංයුත්ත නිකායේ මහා වර්ගයේ සලායතන සංයුක්ති විඥා කියලා සූත්‍රයක් තියෙයි. ඒ සූත්‍රයේ තියෙනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානය වැරදුනොත් එයාට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනා වෙනවා සතර සතිපට්ඨානය වැරදුනොත් වරදින්නේ මොකද්ද ආර්ය අෂ්ටාංග මාර්ගය සතර සතිපට්ඨානය කිරුවොත් වැඩුවොත් නිවැරදි වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගය පුරනවා වඩනවා නිවැරදි වුණා වෙනවා. කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය වැරදුනොත් වරදින්නේ මොකද්ද? නිවන නැත්තම් සැප. එහෙනම් සතර සතිපට්ඨානෙ වැරදුනොත් වරදින්නේ මොකද්ද? නිවන නැත්තම් සැප. ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන හැටි නිවැරදිවම තෝරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ තව හොඳ සූත්‍රයක් දේශනා කරනවා මම ඒක කෙටියෙන් මතක් කරන්නම් එකක් තියෙන්නේ සතිපට්ඨාන සංයුත්තේ මක්කට කියලා සූත්‍රයක් තියෙනවා මේ මක්කට සූත්‍රයේ තියෙනවා මහණෙනි මේ හිමාල කැලේ හිමාලයේ මිනිස්යන්ගේ යෑමක් ඒමක් නැති වඳුරන්ගෙවත් යෑමක් ඒමක් නැති අතිශය සුන්දර සිත්කලු ප්‍රදේශ තියෙනවා. ඒ ප්‍රදේශයට කිසිම කලක මිනිසයන්ට යෑමක් ඒමක් වෙන්නේ නැහැ. වඳුරන්ගේ යෑමක් ඒමක් වෙන්නේ නැහැ. ඒ වගේම මහණෙනි මිනිසයන්ගේ යෑමක් ඒමක් නැති වඳුරන්ගේ වඳුරන්ට විතරක් යන්න දෙන්න පුළුවන් සීමාවක් තියෙනවා අතිශය සිත්කලු. හිමාල කැලේ තව ප්‍රදේශයක් තියෙනවා මිනිස්යන්ට යන්නත් එන්නත් පුළුවන් වඳුරන්ටත් යන්නත් එන්නත් පුළුවන් ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශයට මඳුරු වඳුරු මස් වල ලෝභ ඇති වැද්දෝ වැද්දෝ මොකද කරන්නේ? ලාටු වලින් එක්තරා ප්‍රතිමාවක් හදලා ගිහිල්ලා ඒ ලාටු ටික තියෙනවා. මහණෙනි ශ්‍රේෂ්ඨ ගති ඇති උතුම් ගති ඇති වඳුරෝ තියෙනවා නම් වඳුරෝ ඉන්නවා නම් මේ වඳුරෝ මේ ලාටුව කියන එක ඇලෙන ස්වභාවයෙන් යුක්තයි කියලා තේරුම් අරගෙන කල්ැතුවම ඉවත් වෙලා යනවා. නමුත් ලෝල ගති ඇති තෘෂ්ණා පරිත යම් වඳුරේ ඉන්නවා මේක මොකද්ද කියලා බලන්න ඕනේ කියලා අතින් ගන්නවා අතින් අල්ලනවා අල්ලනකොටම ඒ අත ඇලෙනව අර ලාටුවල ඊට පස්සේ ඒ ඇලිච්ච අත මුදවන්න කියලා දෙවනි අතින් අත තියලා උත්සාහවත් වෙනකොට දෙවනි අතත් ඇලෙනවා අත් දෙක මුදවන්න කියලා කකුලක් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා. අත් දෙකයි කකුලයි මුදවන්න කියලා අනිත් කකුලෙන් තිබ්බහම ඒ කකුලත් ඇලෙනවා. කකුල් දෙකයි අත් දෙකයි මුදවන්න කියලා ඔළුව තියලා උත්සාහවත් වෙනකොට ඔළුවත් ඇලෙනවා. පස් පොලකින් ඇලුනහම ඇලිලා මේ ලාටු ගොඩේ ඉන්න මනුස්ස වඳුරට අර වඳුරු වැද්දට විසින් ඒ වැද්දට කැමති දෙයක් කළ හැකියි. එතනම විදලා මරාගෙන යනවා කැම වඳුරට මේ වඳුරව මරාගෙන යනවා වැද්දට කැමැත්තක් කළ හැකි. බුදුරජාණන් වහන්සේ මේ උපමාව කළා ඒ වගේ මහණෙනි වැද්දා විසින් තබපු ලාටු ටිකේ ඇලුණු වඳුරෙක් වගේ මාර්ය විසින් මවපු මේ පංචකාම කොටුවක් තියෙනවා. ශ්‍රේෂ්ඨ පඬිතාය ඒක ඇලින්නේ ඒකෙන් අයින් වෙලා යනවා. නමුත් ලෝල ගති ඇති තණ්හා ගති ඇති සත්‍යයෝ ඉන්නවා. ඒ අය මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ ධර්මතා පහට නැඹුරු වුණාම ඒක ඇලෙනවා. පස් පොලින්ම ඇලුනහම මායයට සුදුසු දේ කැමති දෙයක් කර හැකියි කියලා පෙන්නනවා. පෙන්නලා මහණෙනි ඒ වැද්දට හසු නොවෙන්නේ වැද්දට හසු නොවි ඉන්න පුළුවන් ශ්‍රේෂ්ත්‍රයක් තියෙනවා. තමන්ගේ පියා විසින් උරුම වෙච්ච භූමියක් තියෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ සතර සතිපට්ඨානය යම් කිසි කෙනෙක් වඩයි නම් මෙන්න මෙයා මායයට සුදුසුසිය කළ හැකි කැමැතිසේ යමක් කළ හැකි කියන සීමාවෙන් මිදෙනවා එතකොට ඒ නිසා යම් කිසි කෙනෙක් සතර සතිපට්ඨානය වඩයි නම් මේ සතර සතිපට්ඨානය වඩන කෙනාට මාර්යාව පේනවා. මාර්යාට එයාව පේන්නේ සතර සතිපට්ඨාන යමෙක් නොවඩයි නම් මාර්යාට එයාව පේනවා එයාට මාර්යාව පේන්නේ ඒ නිසා මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. සතර සතිපට්ඨානය කියන්නේ මොකද්ද? කාය වේදනා චිත්ත ධම්ම. කයේ කයානුව බලනවා කෙලස් තවන වැරැතුව මනා නුවණින් වූ යුක්ත වූ සිහියකින් වේදනාවන්හි වේදනාවන් අනුව බලමින් වාසය කරනවා සිත්හි සිත් අනුව බලමින් වාසය කරනවා ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරනවා මෙන්න මේ ටික හරියට ඉගෙන ගන්න ඉගෙනගෙන ජීවිතේ ටික ටික හරි මෙන්න මේ ටික කරන්න. මේ ටික කළොත් අපි සසරෙන් මිදෙනවා. මම ඒක කරන්න හැටි ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. කොහොමද අපි කයේ කය අනුව බලන්නේ? පින්වතුනි ඊට ඉස්සෙල්ලා යමක් කියන්න ඕනේ. මේ සතර සතිපට්ඨානෙ වඩන්න ඉස්සෙල්ලා ආර්ය සම්මා දිට්ඨිය අපි දැනගෙන තියෙන්න ඕනේ. අපිට ඇහැට යමක් පෙනෙනවා කියන සිද්ධිය ගන්න පෙනෙන දේ දැනගන්නකම නෙමෙයි පෙනෙනවා කියන සිද්ධිය. පෙනෙනවා කියන තැනට කියනවා විපාක නාම රූප දෙකක් තියෙන විපාක ධර්මයක්. මේ පෙනෙනවා කියන තැන ඇහැයි රූපයයි දෙක රූපය චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන ටික නාමයි. එතන සිත නාම ධර්ම උපද්දනවා කියන එකට වැය වෙලා සිතක කෘත්‍යයක් වෙන නැහැ. ඒ නිසා පෙනෙනවා කියන සිද්ධිය නාම රූපයි නාම රූප දෙකයි යන ගණයට යනවා. පෙනෙන දේ දැනගන්නකම නෙමෙයි. අපි කියමු අවුරුදු මාස ගණනක පුංචි ලදරුවේ ගත්තොත් පුංචි ලදරුවට මේ ඕන අරමුණක් පෙනෙයි. නමුත් මේ අහවල් වූ අහවල් දේ කියලා වෙන් කරන්න දන්නේ නැහැ. විස්තර මුකුත් මනසේ නැහැ. නමුත් අරමුණු පේනවා. ඒ වගේ මේ පෙනෙන කමට කියනවා නාම රූප දෙකක් කියලා. ඇහෙන කමට ඇහෙනවා කියනකොට සද්දේ විතරයි. අපි අර කිව්වේ නොදන්නා භාෂාවකින් කවුරු හරි කෙනෙක් කතා කළොත් අපිට සද්ද ඇහෙනවනේ. නමුත් කිසිම විස්තරයක් අපිට දැනෙන්නේ නැන්නේ. අන්නේ සද්ද ඇහෙන මට්ටමට කියනවා නාම රූප දෙකක් තියෙන්නේ කියලා. ගන්ධ සුවඳ දැනෙන එකට රස ලැබෙන එකට කයට දැනෙන ස්පර්ශ කියන ටිකට කිසිදු විස්තරයක් නැතුව ඔය අරමුණු පෙනෙන ඇහෙන දැනෙන දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මතා ටිකට කියනවා විපාක නාම රූප දෙකක් කියලා. ඒ අරඹය මොනවාම හරි දෙයක් පෙනෙන දේ හෝ ඇහෙන දේ හෝ ගඳ සුවඳ අරඹය අපි හිතනවනම් කියනවනම් කරනවනම් මෙන්න මේකට කියනවා විඥානය කියලා. මේ විඥාණය ඇහැට අරමුණක් වෙනෙනකොට අපි හිතන කියන කරන දේ පෙනෙන රූපෙට හෝ පෙනෙන තැන තියෙන නාම ධර්ම වලට හෝ බැඳොත් ගැට ගැහුවොත් මේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට ලැබුවොත් නැවත කර්ම සකස් වෙනවාමයි. මේ අරමුණේ විඥාණය පිහිටනවාමයි. ඒ කියන්නේ දැන් මේ පෙනෙනකොට පෙනෙන දෙයට මට මොන දෙයක් හිතන්න පුළුවන්. නමුත් මං හිතන දේ පෙනෙන රූපෙට අයිති කියලා හිතුවොත් මගේ විඥාණය රූපේ පිහිටියා වෙනවා. ඒ නිසා රූපෙට කියනවා විඥාන ටිතියක් කියලා. මම මොනවා හරි දෙයක් හිතනවා නම් හිතන දේ මේ වේදනාවට අයිතියි කියලා හිතුවොත් වේදනාවට බැඳොත් මේ විඥානේ වේදනාවේ පිහිටියා වෙනවා. ඒ නිසා වේදනාව කියනවා විඥාන ත්‍ිතියක් කියලා. මම මොනවා හරි දෙයක් හිතනවා නම් කියනවා නම් කරනවා නම් හිතන කියන කරන දේ පෙනෙන මේ හැඩ සටහනට සංඥාවට අයිති කියලා හිතුවෝ බැන්දොත් විඥානයේ සංඥාව පිහිටනවා. සංඥාවට විඥානත් තිතියක් කියලා කියනවා. මම හිතන කියන කරන දේ මේ රූපෙට අයිති කියලා හිතුවොත් විඥානය මේ හිතින් කියින් කිරීම අරඹය පිහිටනවා චේතනාවේ පිහිටනවා චේතනාව විඤ්ඤා සංකාරය නැත්නම් චේතනාව විඤ්ඤාණ ටිකිය. රූප වේදනා සංඥා සංඛාර කියලා කියන්නේ විඤ්ඤාණ ටිකියක් සතර විඤ්ඤාණ ටිටි කියලා පෙන්වනවා. විඤ්ඤාණයට නවතෙන් හතරක්. ඔය හතර පොළට යම් කිසි කෙනෙකුට කෙනෙකුගේ විඥානය නොපිහිටියොත් මේ විඥානය නොපිහිටිය යන ගණයට යනවා කර්ම රැස් වෙන්නේ එයා මේ තුන් භූමියෙන්ම ඈතර වෙන කෙනෙක් වෙනවා. මේ ලෝකෙට අයිති කෙනෙක් වෙන්නේ එයාගේ ගතිය පනවන්න බෑ රූපකින්වත් වේදනාවකින්වත් සංඥාවකින්වත් සංකාරකින්වත් මේ විඥානයේ ගතිය පනවන්න බෑ. මං කියන දර්ශනය ගැඹුර ඇති. නමුත් මම මේ පෙන්නුවේ මේ සතිපට්ඨානෙන් කරන්නේ ඕගොල්ලෝ නොදන්නවා වුණාට ඔන්න ඔය ප්‍රයෝගය. අපි මෙහෙම කිව්වොත් දැන් මට මේ ඉදිරියෙන් තියෙන අරමුණු පේනවා. පේනකොටම පේන අරමුණේ මට හිතෙන්න පුළුවන් දැන් අඳුරන කෙනෙක් අපි ගුණරත්න මහත්තයා කියලා මම හිතනවා. මට මම හිතන මේ ගුණරත්න මහත්තයා කියලා මම හිතනකම මට හිතෙනකම මම ඉදිරියෙන් තියෙන රූපයකට අයිති රූපයක් ගැන හිතන්නේ කියලා හිතුවොත් මගේ විඥානයේ මේ රූපය තුල නවාතනක් දුන්න වෙනවා. විඥානයේ පිහිටිය වෙනවා. එතකොට මට දැනුමක් එනවා මේ රූපේ ගුණරත්න මහත්තයා ගෙයි කියලා අරමුණ ගැන දැනුමක් එනවා මට. අරමුණ පැත්තකට ගියත් ඒක නැවත නැවත ගුණරත්න මහත්තයා ගුණරත්න මහත්තයා කියලා හිතට සිහි කරගන්න ආහාරයක් වෙනවා. ඒක සිහි කළ ප්‍රතිසන්දි වශයෙන් උත් යන්න පුළුවන් වෙනවා. නමුත් මම ගුණරත්න මහත්තයා කියන සිතුවිල්ල සිහි කරනකොට ඒකට රූපයකට බැඳේ නැත්තම් මේ ගුණරත්න මහත්තයා කියලා හිතුවට ඒකට අයිති රූපයක් නැති වුණොත් ඒ විඥාණයට පවතින්න බෑ. සිහි කිරීමෙන් පස්සේ එතරම් නිරුද්ධ වෙනවා. කෙනෙක් නැහැ. එතකොට මේ සතිපට්ඨානයෙන් කරන්නේ විඥාණය රූපයක පිහිටන්න දෙන එක නවත්තන එක. වේදනානුපස්සනාවෙන් කරන්නේ විඥානයේ වේදනාවේ තිතියක් ගන්න නොදෙන එක. ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා දෙකෙන් කරන්නේ විඥානයේ සංඥා සංකාරයන්ගේ පිහිටක් ගන්න නොදන්න එක. තිතියක් වෙන්න නොදෙන එක. එතකොට පරණ ආශ්‍රව මත මේ රූපය දකිනකොටම මට ගුණරත්න මහත්තයා කියන අදහසක් ඇති වෙයි. මේ අදහස නැවත රූපයට දැසගන්න කල රූපේ පතිත වෙන්න කලින් මම නුවණ අරගෙන යනවා සතිපට්ඨානයට. නුවණින් කායගත සතිය වඩනවා. ඒකෙන් කරන්නේ මම හිතන දේ මේ රූපය මත පතිත වෙන්න නොදෙන එක. මේ රූපේ දකිනකොටම ගුණරත්න මහත්තයා කියලා හිතෙනකොටම මම බලනවා එතන තියෙන ඇත්ත. නෑ එතන තියෙන්නේ කේස්ලොම් නියදත් ධම්මස්නහර කියලා මේ කුණුප කොටස් ටිකක් තියෙන්නේ කන බොන ආහාරය හැදිලා තියෙන්නේ කියලා ඇත්ත පෙන්වන්නේ මොකටද මේ කෙනෙක් කියන අදහස මගේ හිතේ තියෙන අදහස රූපෙට පතිත වෙන්න දෙනක පතිත වෙන එක වළක්වන එකයි මේ කරන්නේ රූපෙට ගැසගන්න මගේ විඥාණයට රූපයේ තිතියක් ලබා නොදෙන එකයි මම මේ කරන්නේ මම මේක තේරෙන මට්ටමට ඕගොල්ලන්ට කියන්නම් අපි කියමු ගඩොල් වැලි සිමෙන්ති ආදී නොයෙක් දෙකින් අපි බිත්තියක් හදනවා ගඩොල් වැලි සිමෙන්ති වතුර අරගෙන බිත්තියක් හදනවා බිත්තිය හොඳට කපරාදුත් කරනවා. කපරාදුත් කරනවා. දැන් බිත්තියේ සත්වයක් හෝ පුද්ගලයෙක් හෝ සත්ත්ව පුද්ගල කොටස් තියෙනවද? නැහැ. ඊට පස්සේ අපිම කඩේට ගිහිල්ලා නොයෙක් විදිහේ වර්ණ ටිකක් ගේනවා. පින්සලකුත් ගේනවා. ගෙනල්ලා චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට කියනවා මේ පිටියේ අඳින්න චිත්‍රයක් කියලා. මිනිස්සෙක්ගේ හැඩ සතහනක් අඳින්න කියනවා. දැන් පිටියේ මේ සිත්තරා Tamange හිතේ තියෙනවා මිනිස්සෙගේ හැඩේ මෙහෙමයි කියලා හිතේ තියෙනවා. එයාගේ හිතේ තියෙන ආකාරයට බිත්තියේ අර සායන් ටික තවරනවා. එයා මිනිස්සෙගේ හැඩයක් අඳිනව නෙමෙයි. එයාගේ හිතේ තියෙන හැඩේ බලාගෙන හැඩයට ගැලපෙන විදිහට බිත්තියේ සායන් ටික අතුරනවා. දැන් එතන තියෙන්නේ gadulweli සිනින්තියෙන් කළ තැනක වර්ණ රාශියක් යොදාගත්ත හැඩයක්. ඒ වර්ණ ටික පුද්ගලයේද සත්වයේද නෑ. දැන් බිත්තිය සහ බිත්තිය ඇඳපු චිත්‍රයක සැඩෑ ස්වභාවය නොදන්නාකම නිසා ඒක බලනකොටම මිනිස්සේ කියන අදහසක් අපිට එන්න පුළුවන් නේද? පුළුවන්. ඕකට තමයි අපි ආශ්‍රව කියලා කියන්නේ. මිනිස්සේ කියන අදහස එනවා. දැන් මිනිස්සයා කියන අදහසට තමයි අපි මේ කර්ම විඥානය නැත්නම් විඥානය කියලා කියන්නේ. දැන් අර ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියත් ඒකේ ඇඳපු චිත්‍රයත් ඒ ටික පෙන්නන පෙනෙනවා කියන්නේ අපේ ගාව තියෙන චක්කු විඥාන චක්කු විඥාණයෙන් උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම ටික ඔක්කොම ටික තියෙනවා ඒ ස්කන්ධ පංචකය මෙවැය වෙලා චිත්‍රය පෙනෙනවා කියන ටික එක පැත්තක් දැන් චිත්‍රය පෙනෙනවා පෙනෙනකොටම මිනිස්සෙක් කියන අදහස අපිට ඇති වෙනවනේ මෙන්න මේ ඇති වෙන අදහස ඇති වෙන පැත්තටයි අපි විඥානය කියලා කියන්නේ. දැන් මිනිස්සයා කියන අදහස මගේ මනසේ තියෙන අදහස ආංගර බිත්තියේ තියෙන චිත්‍රයට ගැට ගැහුවොත් ඒ චිත්‍රයයි මිනිස්සයා කියලා. මට උතන තියෙන gadul වෙලි පෙනෙන්නෙත් නෑ, දිය සායන් ටික පෙනෙන්නෙත් නෑ. මට පෙනෙන්නේ මිනිස්සෙක් නැත්නම් මිනිස්සෙක්ගේ ෆොටෝ එකක්. එතකොට මගේ විඥාණය රූපේ පිහිටියා වෙනවා. තේරෙනවද? එතකොට පැත්තකට ගියත් ඔය හැඩේ හිතට මේ පෙනෙන රූපයට මගේ විඥානය දැසගත්තාම අරමුණේ විඥානය පිහිටනවා එතකොට මේ අරමුණ ගැන දැනුමක් තියෙනවා මේ හැඩේ මිනිස්සෙක්ගේයි කියන මිනිසයා කියන අදහස මංගාව ඇස් ඉදිරිපිටට ආවේ රූපයක් චිත්‍රයක් මේ අදහස චිත්‍රය මත පතිත වුණාම මේ හැඩේ මිනිස්සෙක්ගේ කියන අදහසයි අපිට ඉතුරු වෙන්නේ අරමුණ පැත්තකට ගියත් මිනිසයා කියන අදහස අපිට සිහි කරන්න පුළුවන් තේරෙන්නේ ඔන්න කර්ම විඥානයේ සැකසුනා කියලා කියනවා දැන් මේ සතිපට්ඨානෙන් කරන්නේ විඥාණයට තිතියක් නොදෙනකම. නවතනක් නොදෙනකම. gadol weli simintiyen kala bittiye චිත්‍රයක් ඇඳා චිත්‍රය අඳිනකොටම මිනිසය කියන අදහසක් සිහි වුණා සිහි වෙනවා. මිනිසය කියන අදහස නැවත චිත්‍රය තුල පිහිටන්න කලින් මම සිහි නුවණ ඉදිරිපත් කරගන්නවා ඒකයි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වරැතුව මන නුවණින් යුක්ත වූ සිහියක් දැන් මේ කය කෙරෙහි තියෙන්නේ නිවැරදි දැකීමකින් යුක්ත සිහියක් සම්පජාන කියලා කියන සම්මා දිට්ඨියට නමයි සම්මා දිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටිම දකින්න තැනයි දැන් gadulweli සිමෙන්තියෙන් කළ දිට්ඨියක ඇඳපු චිත්‍රය. චිත්‍රය සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, gadulweli සිමෙන්ති සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි, කෙනෙක් නෙවෙයි. ඒ නිසා මිනිසයා කියන අදහස ඇති වෙනවා ඔන්න නාම රූපච්ඡ විඥාන. මේ විඥාණයට මේ දැනුමට නැවත රූපය තුල පිහිටක් ලබා නොදෙන අදහසින් මිනිස්සේ කියන අදහස හිතෙනවත් එක්කම නෑ එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා මම නුවණින් එතන තියෙන ඇත්ත පෙන්වනවා නෑ එතන තියෙන්නේ gadul වලි සිමෙන්ති gadul වලි සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ ඒක ඇඳපු චිත්‍රයක් නේ කියලා බලනවා ඒ බලන්නේ මොකටද බලනකොට මිනිස්සයා කියලා මගේ හිතේ තියෙන පවතින අදහස ඒ රූපෙට බහලා ගන්න බෑ මට සැසඳෙන්නේ මම හිතන විදිහේ කෙනෙක් ඉන්නව නෙමෙයි. කියන එක ඉබේම තියෙනවා. මේ ගතියට ඉඩ නැහැ එතෙන්ට බහගන්න. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේද කියලායි පෙන්වන්නේ. එතකොට ගඩොල් වල සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහසක් ඇති වෙනවා. මිනිස්සෙක් කියන අදහස ඇති වෙනවා. මිනිසයා කියන අදහසින් මේ රූපයට බහගන්න බෑ. බැහැගන්න ඉඩ තියන්නේ සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් ඇත්ත පෙන්නවා. කයේ ඇත්ත පෙන්නකොට මගේ හිතේ තියෙන අදහස ඒකට බැසගන්න එක එකේ වේගය තමයි ටික ටික අඩු වෙන්නේ. මෙහෙම මෙහෙම කාලයක් සතිපට්ඨානේ වඩනකොට මේ තමන් හිතන කියන කරන තමන්ගේ මේ විඥානයේ රූපය අනුව බහිඳ තියෙන ඉඩයි නතර කරන්න. යම් කාලයක් තියෙනවා මේ විදිහට කරනකොට කරනකොට මේ ආශ්‍රවය ගෙවෙනවා. එතන තියෙන්නේ gadul වලි සිමෙන්තියෙන් කළ බිත්තියකුයි චිත්‍රයකුයි කියන අදහස එන්න එන්න වැඩි දියුණු වෙනවා. ඇත්ත පේනවා. ඒ රූපේ කෙනෙක් නේද කෙනෙක් නේද කියලා බලන ගතිය එන්න එන්න දුබල වෙනවා. වෙලා රූපය gadolweli සිමෙන්තියෙන් කළ බිත්තිය ඒකේ ඇඳපු චිත්‍රය කියන එක හිතන්නේ නැතුව පෙනෙන මට්ටමටම එනකොට මේ හිතන කියන කරන කිසිම දෙයක් ඒ රූපයට අනුව නැමී පවතින කමින් උපදින්නෙම නැති කාලයක් එනවා. එදාට කියනවා රූපෙන් මිදුණා කියලා. මේ රූපයේ ආරම්භය විඥාණයට නවතනක් නැහැ. කාම භවයට එන්න තියෙන හේතුව නැහැ කියන කෙනට කියනවා. තව ගොඩාක් නුවණ වැඩෙනවා. මම මේ සතිපට්ඨානෙන් කෙරෙන වැඩේ පෙන්වන්නේ. ඒ gadol වල සිමින්තියෙන් කළ බිත්තිය වගේ කෙස් ලොම් නිය දත් හම් මස් නහර ඇට කියන මේ කුණප කොටස් 32කින් කරපු බිත්තියක් තියෙන්නේ. කනබුන ආහාරයෙන් හැදුණු කුණප කොටස් 32කින් යුක්ත බිත්තියක් තියෙන්නේ. ඒ බිත්තිය ඇසුරු කරගෙන තියෙන වර්ණ සටහනක් තමයි මේ තියෙන්නේ. ඔය සටහන දකිනකොට මට ඇති වෙන ගුණරත්න මහත්තයා කියන අදහස ආශ්‍රව මත මගේ අදහස ඒ රූපය මත පතිත වුණොත් මට දැන් ඒකේ කෙස්ලොම් නියදත් හම්මස් පෙනෙන්නෙත් නැහැ වර්ණ සටහනක් පෙනෙන්නෙත් නැහැ පෙනෙන්නේ ගුණරත්න මහත්තයෙක්මයි අර මිනිසයා කියන අදහස චිත්‍රය මත පතිත වුණොත් මට gadol වල සිමෙන්ති පෙනෙන්නෙත් නැහැ බිත්ති පෙනෙන්නෙත් නැහැ වර්ණ සටහන පෙනෙන්නෙත් නැහනේ චිත්‍ර පෙනෙන්නෙත් නැහැ මට පෙනෙන්නේ කෙනෙක්ගේ වගේ කුණු පොකොටස් ටිකකින් හැදුණු මේ තාප්පය අසුර කරගෙන ඉන්න මේ හැඩ සටහන දකිනකොටම මේ හැඩසටහන් පොදිය දකිනකොට මිනිස්සයෝ කියන අදහසක් එනවනම් මේ මගේ හිතේ තියෙන අදහස මිනිස්සයෝ කියලා හරි ගුණරත්න මහත්තයා කියලා හරි ඒ අදහස රූපයකට බැඳුනොත් මේ විඥාණයට රූපේ නවාතනක් දුන්නොත් මේ විඥානයේ රූපේ පිහිටීම ලැබුවොත් ඒ රූපය මේ විඥානයේ ගතියෙන් තමයි අපිට පේන්නේ ඒකයි අරමුණේ ආරමණස මේතම් විඥානස තිති. අරමුණේ විඥානේ පිහිටනවා. එතකොට මේකේ කුණුප කොටස් පෙනෙන්නේ නැහැ. වර්ණ සතහනක් පෙනෙන්නේ නැහැ. මහා භූත සහ උපාදාය රූප කියලා රූප වල ඇත්ත පේන්නේ නැහැ. පේන්නේ ගුණ රත්න මහත්කයා. නැත්තම් දරුවා පුද්ගලයේ කෙනෙක් කියලාමයි. පෙනෙන අරමුණ අයින් වුණත් මේ විඥානයේ පිහිටියාම මේ සිතෙන් මේ නාම ධර්ම පුන පුනා හිත හිතා හිත හිතා ඉන්නවා. ඔකට තමයි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. කර්ම විඥානය කියලා කියන්නේ. සතිපට්ඨානෙන් කලේ ඒ කුණප කොටස් 32 නැමැති තාප්පය උදව් කරගෙන පිහිටි මේ වර්ණ සටහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනකොට මගේ විඥාණය ගුණරත්න මහත්තයා කියන අදහස මේ රූපය මත පතිත වෙන්න නොදෙන කමට මේ විඥානයේ රූපෙට දැසගන්න ඉඩ නොදෙන කමට නොදෙන්න උපායක් දැසගන්න ඉස්සර වෙලා නුවණින් පෙන්නන ෂණිකව කයේ ඇත්ත පෙනෙනවත් එක්කම ගුණරත්න මහත්තයා කියලා හිතනකොට හිතිච්ච මේ අරමුණ රූපෙට දැසගන්න කලින් නුවණින් පෙන්නනවා මෙතන තියෙන කේස්ලුම් නියදත් හම්මස්නහර කුණප කොටස් ටිකක් නේද කන බොන ආහාරයෙන් නේද මේ රූපය හැදිලා තින්නේ ආහාරය නැති වෙනව නැති වෙනවා කියලා මේ කායගත සතිය වඩන්නේ මොකටද තමන්ගේ විඥානය මේ අරමුණේ පිහිටන්න නොදෙන කමට අරමුණේ විඥානේ නොපිහිටියාම මේ විඥාණයට නවාතනක් නැහැ. ගුණරත්න මහත්තයා කියන අදහසක් හිතක් මට උපන්නා. හිත නිසා මට ගුණරත්න මහත්තයා ගැන හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. නමුත් ඊට අයිති රූපයක් නැති වුණොත් මතකයේ කියන එක ගොනු වෙයිද, හැදෙයිද? මතක් කරගන්න රූපයක් නැහැ මට. දැන් මේ සිහි වෙන එකට මොනවා හරි රූපයකට ගැට ගැහුවොත් මතක හිටිනවමයි. හැම වෙලාවෙම හිතෙන කියන කරන පැත්ත කරන්නේ චේතනාවකින්. ඒ චේතනාවට රූපේ නවතන දුන්නොත් විඥාන ත්‍ිටියක් රූපේ ගැන මතකයි. වේදනාවේ නවාතනක් දුන්නොත් වේදනාව ගැන මතකයි. සංඥාවේ නවාතනක් දුන්නොත් සංඥාව ගැන මතකයි. සංඛාරයේ නවාතනක් දුන්නොත් සංඛාරය ගැන මතකයි. දැන් බලන්න වෙනත් භාෂාවකින් ඕගොල්ලෝ එක කවුරු හරි කතා කළොත් ජර්මන් භාෂාවෙන් කියන්නකෝ. ජර්මන් භාෂාවකින් හරි වෙන භාෂාවකින් හරි කෙනෙක් කතා කළොත් පින්වතුන් එක්ක ඕගලන්ට මේ භාෂාව තේරෙනවා. තේරෙන්නේ තේරෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? ඒ වචන ඇහෙනකොට ඕගලන්ට සිහි කරගන්න රූප නැහැ. රූප නැහැ. දැන් තේරෙනවා කියලා කියන්නේ සිහි කරගන්න රූප කියනවා. අපි කියමු දැන් පොල් කියලා කිව්වොත්. ඔයගොල්ලෝ ඔක්කොටම තේරෙනවනේ. අපි පොල් නෙමෙයි පාන් ගමුකෝ. පාන් කියන වචනේ කිව්වොත් අපි. ඔයගොල්ලන්ට තේරෙනවනේ. මොකද්ද තේරෙන්නේ පාන් කිව්වහම? gediyak රාත්තලක් නේද? හරි. ඉන්දියාවේ ගිහිල්ලා පාන් කිව්වොත් ඉන්දියාවේ කට්ටිය පාන් කියන්නේ බුලත් වලට. පාන් කියන සද්දය ඇහෙනකොටම කොලයක් හිතට මැවෙන කට්ටියට කියනවා එක කණ්ඩායමක්. ඒගොල්ලෝ එක භාෂාවක්. පාන් කියන සද්දය ඇහෙනකොට වෙන රූපයක් හිතට මවා ගන්න කට්ටියට කියනවා වෙන භාෂාවක්. ඒක සිංහල කියනවා. දැන් පාන් කියන ශබ්දය එකයි ශබ්දය ඇහෙනකොට කෙනෙක් බුලත් කොලයක් සිහිපත් කරගන්නවා. කෙනෙක් පාන් ගෙඩියක් සිහිපත් කරගන්නවා. එතකොට දැන් මේ ශබ්දෙට රූප දෙකක් කණ්ඩායම් දෙකක් රූප දෙකක් මනස සිහිපත් කරගන්නවා. මේ රූප ටික සිහිපත් කරගන්න gediyak දකින්න ටික සිහි කරගන්න පුළුවන් ඔක්කොගේම භාෂාව වෙන එකක්. කොලයක් සිහිපත් කරගන්න පුළුවන් කට්ටියගේ භාෂාව වෙන එකක්. භාෂාව කියන එක තිබලා තියෙන වචන මතද හිතින් සිහි කරගන්න රූප මතද කියලා බලන්න. දැන් පොල් කිව්වොත් ඉංග්‍රීසි ජාතිය කෙනෙකුට සිහි වෙන්නේ නැහැ. කොකොනට් කිව්වොත් උන් එයත් මේ හැඩේ සිහිපත් කරගන්නවා. කෙනෙකුට පොල් කිව්වොත් කොකොනට් කිව්වොත් දෙකම මේ හැඩේ සිහිපත් කරගන්න පුළුවන් නම් එයා භාෂා දෙකක් දන්නවා. එතකොට භාෂාව කියන එක තියෙන්නේ වචන මතද හිතේ තියෙන චිත්තජ රූපය මතද ඒකයි හිතන කියන කරන මේවා කර්ම වෙන්නේ කර්ම සැකසුණා වෙන්නේ මේ හිතන කියන කරන වලට රූපයක් ගැට ගැහුනොත් වේදනාව සංඥාව සංකාරය ගැට ගැහුනොත් විතරයි කියන එක කියන්නයි මම මේ ටික පෙන්වන්නේ එහෙමයි කර්ම රැස් වෙන්නේ මේ කර්මක්ෂය වෙන ප්‍රතිපදාවක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානේ වඩනවා කියන කාරණාවෙන් මේ කරන්නේ මොකද්ද කියන එක තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා. කාය කායගත සතියෙන් කරන්නේ මොකද්ද එතකොට මේ න්‍යාය ඉස්සෙල්ලා පැහැදිලි වෙන්න ඕනේ. තමන්ගේ මනසේ තියෙන කිසිම මිම්මක් කිසිම දෙයක් රූපේ මත පතිත වෙන්න ඉඩ දෙන්නේ නැතිකමයි කායගත සතියෙන් කරන්නේ. අන්තිමට කායගත සතිය වඩලා ඉවරුනහම නුවණක් එනවා යාට. රූප තියෙනවා නම් මනුස්ස රූප, ගස්කොළන් රූප, ගෙඩි කරල් රූප නැහැ. තියෙනවා නම් මහ භූත සහ උපාදාය රූප විතරයි තියෙන්නේ. අපි හිතන විදිහේ මිනිස්සුන්ගේ රූප, සත්තුන්ගේ රූප, ගස්ගල් වැල් වල රූප, යාන වාහන වල රූප එහෙම නැහැ. තියෙන්නේ මොනවද? චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතානම් උපාදාය රූපා. සතර මහා ධාතෝ සහ උපාදාය රූපයි කියලා. මේ gadol වෙලි සිමින්තියෙන් කළ පිටියක මං ඔය අරමුණම ගන්නෙ ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන නිසා. ඔය පිටියක තිත්ත කින්ත ටිකක් දියසායන් ටිකක් අරගෙන ඕන විදිහේ චිත්‍ර අඳින්න පුළුවන්. අඳින අඳින චිත්‍රයක් ගන්න මේ වාහනයක් නේ කාර් එකක් නේ බස් එකක් නේ ලොරියක් නේ කියන අදහස් අපිට එන්න පුළුවන් නේද? අපිට එහෙම අදහස් ආවට අපිට අදහස් එන චිත්‍රය දිහා බලන්න, රූපය දිහා බලන්න. රූපේ සැබෑම ඇත්ත gadul වල සිමින්තියෙන් කළ බිත්තියකු ඒ මත චිත්‍රයකුයි මිසක ඒක දශමයක්වත් හෙල්ලෙනවද අපි හිතන විදිහට කාර් කාර් වලට වෙන චිත්‍රයක් බස් වලට වෙන චිත්‍රයක් වෑන් වලට වෙන චිත්‍රයක් ඩෝසර් එකට වෙන චිත්‍රයක් කෝච්චියකට වෙන චිත්‍රයක් තියෙද චිත්‍ර චිත්‍රෙම මිසක බිත්තිය බිත්තියම මිසක රූපේ ඇත්ත බිත්තියයි චිත්‍රය කියන දෙයින් ඔබට ගිහිල්ලා තියෙනවද බලන්න ඒ නිසා මට කාර් වෑන් බස් පෙනෙන්න පුළුවන් කාර් වෑන් බස් පෙනෙන මගේ අදහසින් ඒ දිහා බලන්න පුළුවන් බලලා මට එහෙම පේන්න පුළුවන් කාර් රූප බස් රූප කෝච්චි රූප මට පෙනෙන්න පුළුවන් මොකද මගේ මනසින් ඒබඳු ධර්මතා මගේ මනසේ සිහි වෙන නිසා සිහි වෙන අදහසින් රූප දිහා බලන නිසා මට පෙනෙනවා නමුත් මගේ පෙනෙන මිම්ම අතහැරලා රූපවල යථාර්ථයට යන්න. ගියොත් gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියක් සහ බිත්තිය ඇඳ පුචිත්‍රයක් කියන තැනින් ඔබට යනවාද කියලා බලන්න. ඒ චිත්‍රවල කාර් එකක් පෙනෙන චිත්‍රය සහ වෑන් එකක් පෙනෙන චිත්‍රයේ වෙනස මොකද්ද? gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියක දියසායන්තික උදව් කරගෙන චිත්‍රයන් ගහම චිත්‍රයේ චිත්‍රයක් මිසක චිත්‍රේ වෙනසක් තියේද? චිත්‍රයේ තුල හැඩ සතහන් අනුව අපේ මනස වෙනස්කම් තියෙනවා. චිත්‍රයේ චිත්‍රේම නේද? මම කියන එක තේරෙනවද? රූපවල සැබෑම ඇත්ත මොන රූපයක් ආවත් ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක චිත්‍රයක් තියෙනවා කියන තැනට ඔබෙන් වෙන යථාර්ථයක් තියෙනවද බලන්න. එතකොට මේ ලෝකේ මට හම්බ වෙන ඕනම දෙයක් ඒ චිත්‍රයකින් ඇඳ හැකනේ ඇඳ කියලා චිත්‍රය තුල කාර් එකක් තියනවද නැගල යන්න පුළුවන් වෑන් එකක් බස් එකක් චිත්‍රය තුල තියනවද ඒ වගේ සතිපට්ඨානය වඩනකොට සතිපට්ඨානේ කායගත සතිය වැඩුවොත් එයාට මේ මුළු ලෝකයම සතර මහා ධාතු සහ සතර මහා ධාතු නිසා පවත්න උපාදාය රූපයක් චිත්‍රයක් කියන අදහස එනවා චිත්‍රය නිසා තමන්ට කාර් පෙනෙන්න පුළුවන් වෑන් පෙනෙන්න පුළුවන් බස් පෙනෙන්න පුළුවන් ගස්වැල් පෙනෙන්න පුළුවන් මිනිස්සු ඉන්න පුළුවන් සත්වයෝ ඉන්න පුළුවන් එබඳු අදහස් වලින් තමන්ගේ මනසේ තියෙන එබඳු අදහස් වලින් චිත්‍රය දිහා බැලුවාම තමන්ගේ මනසේ තියෙන විඥාණය රූපයක පිහිටියාම ඕගලන්ට රූප ටික හම්බ වෙයි කාර් හම්බ වෙයි රූප ගොඩේ බස් හම්බ වෙයි වෑන් හම්බ වෙයි ගස් හම්බ වෙයි මේ මිනිස්සු හම්බ වෙයි ඕගලන්ට සතර මහා ධාතු සහ උපාදාය රූප කියන චිත්‍ර හම්බ වෙන්නේ නැති වෙයි මේ බාහිරෙන් මිනිස්සු සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ කර්ම විඥාණය සකස් වෙලා නේද මේ කර්ම රැස් කරගත් එකක ලක්ෂණය දැක්ක හැකි මොකද්ද අපේ සිතේ ගතිය බාහිර රූපයෙන් හම්බ වෙයි මිනිස්සු සත්වයෝ ගෙවල් දුරවල් යාන වාහන හම්බ වෙනකොට ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ අපේ විඥාණය රූපේ මත පිහිටලා නේද මේ කර්ම විඥාණය සකස් වෙලා නේද මේ කර්ම රැස් කරගත් එකක ලක්ෂණය දැක්ක හැකි මොකද්ද අපේ සිතේ ගතිය බාහිර රූපයෙන් හම්බ වෙයි කර්මක්ෂය වෙන මනසට කාමවචර මට්ටමේ කර්මක්ෂය වෙනවා නම් කර්ම ක්ෂය වෙන්නේ කොහොමද? මහ භූත සහ උපාදාය රූපයි තියෙන්නේ කියන ටික විතරක් බේරි බේරි එනවා ඒිට මෙහා ඔක්කොම තමන්ගේ මනසේ විඥානයේ ගති කියන අවබෝධයක් එනවා මම කියන ටික තේරෙනවද මම කතා කරන ටික සදාවටම ගැඹුරුයි නමුත් මේ සතිපට්ඨාන භාවන ඒකයි මම කිය සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය ශ්‍රාංග මාර්ගය වැරදුනා ආර්ය ශ්‍රාංග මාර්ගය වැරදුනා නිවන වැරදුනා සතර සතිපට්ඨානේ හරියෝ ආර්ය ශ්‍රාංග මාර්ගය හරියනවා ආර්ය ශ්‍රාංග මාර්ගය හරියෝ නිවනයි හරියන්නේ සතර සතිපට්ඨානේ විතරක් නිවැරදිව වඩන ක්‍රමයේ ඉගෙනගෙන සතර සතිපට්ඨානේ විතරක් වඩන්න අනිත් කිසිම දෙයක් ගැන සිත් මාත්‍රයක්වත් උපදින්න අවශ්‍ය නැහැ. අනේ අපි ඒව දන්නේ නැනේ. කොහොමද ඒක අවබෝධ කරගන්නේ? අනේ සම්‍යක්ප්‍රදාන කියන්නේ මොකක්ද? ඒක වඩන්නේ කොහොමද? ඒක අපි දන්නේ නැනේ. irdipaadi කියන්නේ මොනවද? ඒක වඩන්නේ කොහොමද? ඉන්ද්‍රිය බල බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මොනවද? ඒව වඩන්නේ කොහොමද? ඒව උපදවා ගන්න කොහොමද කියන එකට සිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ නැහැ. නිවන කියන්නේ මොකද්ද? නිවන් දකින්න කොහොමද? අපි කොහොමද නිවන හඳුනගන්නේ? චිත් මාත්‍රයක්වත් උපදවන්න ඕනේ උපදවන්න වෙහෙස ගන්න ඕනෙත් නැහැ. ඒ ටික සතිපට්ඨානෙට අයිති වෙන සතිපට්ඨානෙ පෙන්වන්නේ ඥායස අධිගමාය නිබ්බාන සසච්ච කිරියයි කියලා. මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරලා දෙන්න කියන කාරණා ටික මෙහා කරලා දෙනවා කියන එක. ඊට පස්සේ කායික මානසික දුක හැඳින් වැළපීම් ඔක්කොම ඉවත් කරලා දෙනවා කියන එක කිව්වනේ මේ සතිපට්ඨානය ගැන විතරක්ම නිවැරදිව කරන හැටි දැනගන්න වග බලා ගන්න. එයාට අයිති වැඩක් දුක ජීවිතෙන් හැඳින් වැළපීම කායික මානසික දුක දුක් අයින් කරන එක සතිපට්ඨානට අයිති වැඩක්. නිවන මාර්ගඵල ලබලා දීලා නිවන සාක්ෂාත් කරලා දෙන එක එයාටයි ති වැඩක්. ඒ නිසා මේ දුක අයින් කරලා සැප ලබලා දෙනවා කියන සිද්ධිය කරනවා සතිපට්ඨානය. සතිපට්ඨානය විතරක් નિවර්දිව තේරුම් ගන්න. අපි මේ කරන අර්ථය මෙන්න මේකයි කරන්න කියන කාරණාව නොවැඩ නොදැන අවුරුදු 100 ගානක් සතිපට්ඨානය කියන නම උදව් කරගෙන මොනවා හරි දෙයක් කළා කියලා මේක වැඩෙන්නේ ඇයි අපි සතිපට්ඨානේ වඩන්නේ නැත්තම් ප්‍රපංච ටික ඇතුලේ ඒ කියන්නේ මේ රූපය දකිනවා දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස පහළ වෙනවා. ඒ අදහසින් මේ රූපය දිහා බලලා ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තින්නේ කෙස්ලෝලින් ලොම් නියදත් හම්මස්නහර කන බොන ආහාරෙන් හැදිලා තින්නේ කියලා මේ කෙලෙසි ඇතුලේ අපි බලන්නේ ආයේ. ගඩොල් වල සිමින්තියෙන් කළ තැනක චිත්‍රයක් ඇඳලා චිත්‍රය දකිනකොට ගුණරත්න මහත්තයා කියලා හිතිලා ඒ හිතෙන්ම ගුණරත්න මහත්තයා කියලා දැකලා දැන් චිත්‍රේ පේන්නේ නැහැ ගඩොල් වල පේන්නේ නැහැ. රැවටිලා දැන් ගුණරත්න මහත්තයා කියලා පේනවා. දැන් මේ ගුණරත්න මහත්තයා කියන රූපේ හැදිලා තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති වලින් නේද කියලා මේ බලන්නේ. ගඩොල් වැලි සිමෙන්ති වලින් ගුණරත්න මහත්තයාගේ රූපේ හැදිලා තියෙන හැටි බැලුවොත් හරියද? අද අපි සතිපට්ඨානේ වඩන්නේ මේක දන්නේ නැති වුනහම තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික ඇතුලේ. කෙලෙස් ඇතුලේ. නමුත් සතිපට්ඨානේ වඩන්න ඕනේ කෙලෙස් අයින් වෙන්නයි. කෙලෙස්යට පිටින් ඉඩ නොදෙන්නයි. ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට මම මේ උපමාවකින් ගත්තේ කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් හැදුණු තැනක මේ සතහන දකිනකොට ගුණරත්න මහත්තයා කියන අදහස එනවා. ඔය හැඩයේම gadol වල සිමෙන්තියෙන් කළ බිත්තියකත් ඔය හැඩයේම ඇන්දොත් ඒත් මට ගුණරත්න මහත්තයා කියන අදහස එයි. ඔය හැඩේම පත්‍ර කඩදාසියක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම වීඩියෝ පටයක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. ඔය හැඩේම කණ්ණාඩියක වීදුරුවක තිබුණොත් ඒත් ගුණරත්න මහත්තයා කියන අදහසෙයි. දැන් අපිට තේරුණා එහෙනම් මේ රූප ටික දකිනකොට කෙනෙක් පුද්ගලයේ කියලා සිහි වෙනකම අපේ මනසේ ඇති අවදිවීමක් විනා වස්තුව තුල තියෙන ධර්මතාවයක් නෙවෙයි කියන එක නුවණක් තියෙන කෙනෙකුට තේරෙනවා. එහෙනම් මගේ මේ පුද්ගලයේ කෙනෙක් වෙච්ච ආත්ම සංඥාවෙන් ගුණරත්න මහත්තයා කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම සංඥාවෙන් මේ රූප දිහා බලපු නිසායි රූපවල අනාත්මය මට වැහිලා තියෙන්නේ. රූප රූපයන්ගේ යථාර්ථය තුල ආත්මිය වූ කිසිවක් නැහැ. ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය අනාත්මයි. ඒක දකිනකොට පුද්ගලයේ කියන ආත්ම සංඥාවක් මට එනවා. මගේ මනස තුල තියෙන ආත්ම සංඥාවෙන් බැලුවාම මට ආත්ම සංඥාව ඇතුළේ වූ යමක්ම පෙනෙනවා මිසක අනාත්මේ පේන්නේ නැහැ. එතකොට මම මගේ මනස තුලම ආවරණයක් හදාගෙන ඒ ආවරණය තුලයි මේ ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මට මේ සත්‍ය පුද්ගලයෝ පෙනෙනවා නම් මම දත යුතුයි මෙහෙන් සත්‍ය පුද්ගලයෝ පෙනෙනවා කියලා කියන්නේ මගේ විඥානයේ තාම රූප මත පතිත වෙලා තියෙන්නේ. මම්ම හදාගත්ත ශේත්‍රයයි මාව ජීවත් කරවන්නේ. එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපයන්ගේ සැබෑම අනාත්ම ස්වභාවය පෙන්නලා ඒ නිසා ආත්ම සංඥාවක් පහළ වෙන බවත් මේ ආත්ම සංඥාවට රූපය තුල ඉඩ නොදෙන බවත් කරන්නේ. The talk was interrupted here, due to the length of the talk. The second part is hosted as the next track, for your convenience of listening.